දැන් මේකේ පැමිණිල්ල කරන්නේ අගමැතිතුමා. අගමැතිතුමා තමගේ පොලිස්පතිට කියන මේක විවාහ කරන්නයි කියලා. පොලිස්පතිතුමා ඊට පස්සේ මේක විවාහ කරනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය ওই තර්ක පිළිඅරගෙන තියෙනවා. මේට විරුද්ධව නඩුව පවත්වගෙන යාමට පොලිස් ප්‍රතිතයි අගමැතිතයි විරුද්ධව පවත්වන්න අවසර දීලා තියෙනවා. ඒ අවසර දීලා තියෙද්දි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ගරු කරන්නේ නැතුව තාම පොලිස් ප්‍රති මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. චන්ද්‍රිකා කුමාරතුංගවත් මහින්ද රාජපක්ෂවත් ඒ යටතේ තමයි අපි ක්‍රියා කළේ තියෙන්නේ. ප්‍රේමදාස මහත්මයාත් දයාජන මහත්මයාත් ඔය අය එකක් නම් කරලා නැහැ. මේ මුල්‍ය ක්‍රමිකතාවක් තියෙනවා නම් ඒ පිළිබඳව හොයා බලන්න තියෙනවා වෙනම එකක. විගණක දෙපාර්තමේන්තුව